සාමනාද එහෙමයි. ඒකේ ඊළඟට ස්වාමීන් වහන්සේ අහලා තියෙනවා මේ ප්‍රශ්නෙටම එකතු කරලා තියෙන්නේ පොදු ලක්ෂණයන් ගැන විමසා බැලීමෙන් පමණක් උතුම් මඟ ඵල ලැබමින් ලෝකෝත්තර සිත් සම්බන්ධ වන්නේ. විමසා බැලීමෙන් පමණක් මේ සම්බන්ධ පැහැදිලි කරගන්නට කැමැත්තෙමි. ඒක තේරුණා අපෝ කියන්න. පොදු ලක්ෂණයන් ගැන විමසා බැලීමෙන් පමණක් උතුම් මඟ ඵල ලැබමින් ලෝකෝත්තර සිත් සම්බන්ධ වන්නේ කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ප්‍රශ්නාර්ථයක් දාලා තියෙනවා. අන්නේද? එහෙම වෙන්නේ නේද? වන්නේද? ඊට පස්සේ අහලා තියෙනවා විමසා බැලීමෙන් පමණක් මේ සම්බන්ධ පැහැදිලි කරගන්නට කැමැත්තෙන් කියන්නේ දැන් ලක්ෂණ කියලා මෙතන අපි කතා කළේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණනේ. එතකොට ඒ ලක්ෂණ වටහා ගැනීමෙන් තමයි නිවන් දකින්නේ. හැබැයි ඒ ලක්ෂණ විතරක් වටහාගෙන හරියන්නේ ඊට මුලින් අර හේතුඵල වශයෙන් දේවල් බුද්ධක මහත්තයාගේ ෆෝන් එක සම්දේනවා. එතකොට දැන් ඒ ලක්ෂණ ටික හඳුනා ගන්නට මුලින් අර හේතුඵල වශයෙන් දේවල් දකින්න පුළුවන් වෙන්න ඕන. හේතුඵල වශයෙන් දැක්කොත් තමයි අර ලක්ෂණ ප්‍රකට වෙන්නේ. එහෙම නැත්නම් දැන් හේතුඵල වශයෙන් සංස්කාර හේතුඵල වශයෙන් දකිනවා කියන්නේ මේ මේ හේතුප්‍රත්‍යයෙන් මේ සංස්කාරය හටගත්තා කියන එකනේ. එතකොට ඒ ඒ සංස්කාර ධර්ම හටගන්න විදිහ දැක්කේ නැත්නම් ඒකේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්නේ නැහැ. එහෙම නැති වුණොත් අපට අර ඝන සංඥාවෙන් තමයි දේවල් පෙනෙන්නේ. අර භාජනේ බිඳුණා, අග්ගලා ගෙඩිය ඉහිරුණා, එතකොට මලක් පිපිලා පර වුණා, මිනිහෙක් ඉපදිලා මැරුණා, ගහක් හැදිලා ලොකු මහත් වෙලා දි รา පත් වුණා ආදී වශයෙන් සම්මත වශයෙන් තමයි අපට දේවල් දිහා බලන්න වෙන්නේ. එහෙම නැතිව අපිට පරමාර්ථ වශයෙන් බලන්න නම් අනිවාර්යයෙන්ම අර හේතුඵල සහ ඊළඟට සංස්කාර ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ හඳුනාගෙන හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීමෙන් තමයි මාර්ගඵල අවබෝධ කරන්නේ. නමුත් එතනට යන්න නම් අර මූලික ඥාණය අපට අවශ්‍යයි හේතුඵල වශයෙන් සහ සංස්කාර ධර්මයන්ගේ අනන්‍ය දක්ෂණ වටහා ගැනීම විශේෂයෙන් අවශ්‍ය වෙනවා. එතන අපි අර ත්‍රිලක්ෂණය තමයි එතනට උදව් වෙන්නේ කියලා කිව්වේ අර අනන්‍ය ලක්ෂණ කොච්චර විග්‍රහ කරලා දැකගත්තත් එයින් පමණක් මාර්ගඵල ලබන්න බෑ. ඒකෙන් ප්‍රඥාව පුළුල් කරන්න පුළුවන් විවිධ පැතිවලින්. විවිධ විශාරදත්වයන් ලබන්න පුළුවන්. විවිධ අභිඥාවල් ලබන්න පුළුවන්. හැබැයි කෙලස් ප්‍රහාණය කරන්නට ත්‍රිලක්ෂණ ප්‍රඥාව අත්‍යවශ්‍යයි. ඒකෙන් අදහස් කරන්නේ ත්‍රිලක්ෂණ ප්‍රඥාව විතරක් කියන එක නෙමෙයි. අනිත් ඒවත් ඒකට අන්තර්ගත.